භාග්‍යවතුන් වහන්සේ මිතිලානුවර අර මකාදේව අඹවනේ ඉන්නකොට ආනන්ද හාමුදුරුව දකින්ව පොඩි සිනහාවක් උන්වහන්සේගේ මුවඟට නැගෙනවා. ඉතින් තථාගතයන් වහන්සේලා නිකරුණේ සිනහවෙන්ගේ නෑ කියලා දන්න නිසා ආනන්ද හාමුදුරුව අහනවා ගැන. ඔව් හේතුව විමසනවා. අන්නේ සිනහවට හේතු වුණු මකාදේව රජතුමාගේ කතාව තමයි අපි අද ටිකක් ගැඹුරින් බලන්න යන්නේ. ඒ වගේම බුදුහාමුදුරෝ ඒ කතාවෙන් දෙන පණිවිඩය ඒකත් වැදගත් නේද? හරියටම. මේක නිකම්ම අතීත කතාවක් විතරක් නෙවෙයි. හොඳ වුණත් සීමා තියෙන පාරකුයි අර විමුක්තියටම යන පාරකුයි අතර වෙනස පෙන්නනවා. ඔව්. කතාව පටන් ගන්නෙ මිතිලාවේ හිටපු මකාදේව කියන හරිම ධාර්මික රජ කෙනෙක්ගෙන්. දසරාජ ධර්මයෙන් රජ කරන පොය දවස්වලට උපෝසත සීලයේ රකින්න කෙනෙක් විදියටයි කියවෙන්නේ. ඔව්. එතුමා යාගේ කරනවැමියාට, ඒ කියන්නේ බාබර්ට විශේෂ උපදේශක් දීලා තිබ්බ නේද? හ්ම්, කියලා දිනවා තමන්ගේ ඔළුවේ ඉදුණු කැස් ගහක් මුලින්ම දැක්කොත් කියන්න කියලා. ඒක තමයි වැදගත්ම හරිය. ඇත්තටම මොකද? අර ඉදුණු කැස් ගහ ඒක තමයි දේවදූතයා කියලා කියන්නේ. ආ දේවදූතයා. ඒ කියන්නේ? ඒ කියන්නේ. වයසට යන්නේක ජීවිතේ අනිත්‍ය බව ඒ ගැන එන පළවෙනි සංඥාව වගේ මේක තමයි රජතුමාගේ ජීවිතේ අර හැරපුම් ලක්ෂය. හරි. කර්ණෝ එමියා කිව්ව ගමම්ම මොකද වුනේ? රජතුමා ඒ ඉදුණු කෙස් ගහ අතට අරගෙන බලලා කර්ණවෑමියාට ගම්වරයක්ුත් දෙනවා. ගම්වරයක්ම? ඕ. ඊට පස්සේ එතුමා තීරණය කරනවා වැඩිමල් පුතාට රාජ්‍ය පවරනවා. හ්ම්. ඊට පස්සේ කෙස් රවුල් බාලා අර කසාවතක් පොරවගෙන ගිහි ගෙයින් නික්මෙනවා. පැවිදි වෙනවා. ඕ මහාකාදේව අඹවනේම අනගාരികව පැවිදි වෙනවා. පුදාට අවවාදයක් දෙව නේද? දෙනවා. කියනවා මම මේ පටන් ගත්ත හොඬදේ මේ කල්යාණවත දිගටම ගෙනියන්න මේ પરම්පරාවේ අන්තිමියා ඔයා වෙන්න එපා කියලා. හරි මාදර්ශමත්. ඉතින් පැවිදි වෙලා මොකද කළේ? එතුමා ප්‍රගුණ කරන්නේ සතර බ්‍රාහ්ම විහරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේවා බොහොම උතුම් මානසික තත්ත්වයන්. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට එතුමා හුඟක් දීර්ඝ කාලයක් කතාවේ කියවෙනෝ නේද 84000ක් අවුරුදු කියලා. ඔව් ඒක අහලා තින්නා. ඒක සංකේතයක් වෙන්නත් පුළුවන් නේද? දීර්ඝ බව පෙන්වන්න. වෙන්න පුළුවන්. ඉතින් එච්චර කල් බ්‍රහ්මචාරීව ඉඳලා මරණින් පස්සේ බමලව උපදිනවා. ආ බ්‍රහ්ම ලෝකය. හැබැයි මෙතන තමයි වැදගත් කාරණය. මේ පාර උතුම් වුණත් ඒකේ සීමාවක් තිබුණා. මොකද ඒ සීමාව? ඒකෙන් ලැබුණේ ලෞකික සුගතියක් විතරයි. ඒ කියන්නේ දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන අර නිවනට යන පාර එක නෙවෙයි. ඇයි ඒ බ්‍රහ්ම විහරණ වඩන එක හොඳයිනේ? හොඳයි. හැබැයි ඒකෙන් කෙලෙස් මුලින්ම උගුල්ලලා දාන ප්‍රඥාව ඒක දියුණුුනේ නැහැ. හරි තේරුණා. ඊට පස්සේ මේ සම්ප්‍රදාය මොකද උනේ? පුදුම විදිහට ඒක දිගටම ගියා. පුතා තාත්තා වගේම කළා. පරම්පරාවෙන් පරම්පරාවට. ඔව්. කතාවේ හැකියත නම් પરම්පරා 84000ක්ම මේ විදිහට කෙස් ඉදෙනකොට පැවිදි වෙලා බ්‍රහ්ම විහරණ වඩලා බඹලොව ඉපදුනා. 84000ක්. එචනේ හිතා ගන්න බැරි තරම් දිග කාලයක්. ඉතින් මේ પરම්පරාවේ අන්තිමට කිට්ටු වෙන රජ කෙනෙක් තමයි නිමි රජතුමා. නිමි රජතුමා. එතුමා ගැන විශේෂ කතාවක් තියෙනව නේද? තියෙනවා. එතුමාගේ ಗುಣ තවතිසා දෙව්ලෝකව පවා පැතිරිලා ගියාලු. දෙවියොත් දැනගෙන ඉදියා. ඕ ශක්‍ර දෙවියන් රතයක් එවලා තවතිසාවට ගෙන්න ගන්නවා. දෙවියෝ ಗುಣ වර්ණනා කරනවා. හැබැයි නිමි රජතුමා කියනවා දිව්‍ය සැපයට වඩා මිනිස් ලෝකෙ ගිහින් දහමේ හැසිරෙන එකයි පොය සිල් රකින්න එකයි වටින්නේ කියලා. එහෙම කියලා ආපහු එනවා. ආපහු මිථිලාවට එනවා. පස්සේ කාලෙක එතුමාත් අර වගේම ඔළුවේ කෙසිඩොනව දකින්නවා. ආ දේවදූත එනවා. ඕ මුතින් මිත්තන්ගේ සිරිත වගේම රාජ්‍ය පුතාට දීලා එතුමාත් පැවිදි වෙනවා. බ්‍රහ්ම විහරණ වඩා බමලෝ උපදිනවා. හරියටම හරි. ඒකෙන් පේනව නේද ඒ සම්ප්‍රදාය කොච්චර ශක්තිමත්ව තිබ්බද කියලා. හැබැයි ඉතින් හැමදේම වගේ මේකත් කවදා හරි නතර වෙන්නේ නැති නේද? ඔව් අනිත්‍යයිනේ මේ උතුම් සම්ප්‍රදායත් බිඳ වැටෙනවා. කොහොමද නිමි රජතුමාගේ පුතා කලා රජනක එයා මේ පාරේ යන්නේ නැහැ පැවිදි වෙන්නේ නැද්ද නැහැ එයා රාජ්‍ය අතරින්නෙත් නැහැ පැවිදි වෙන්නෙත් නැහැ එයා තමයි අර දීර්ඝ කාලයක් ආපු යහපත් පිළිවෙතේ අන්තිම පුරුෂයා වෙන්නේ ආ එතනින් ඒ પરම්පරා පිළිවෙත ඉවරයි ඉවරයි මෙන්න මෙතනදී තමයි බුදුහාමුදුරුවෝ අර සිනහවට හේතුව පැහැදිලි කරන්නේ නේ. හරියටම උන්වහන්සේ ලිදරව් කරනවා අතීතයේ අර කල්යාණවත පටන් ගත්ත මඛාදේව රජකමා කියන්නේ කවුද? වෙන කවුරුත් නෙවෙයි. තමන් වහන්සේමයි පෙර ආත්මිකද කියලා. බුදුරජාණන් වහන්සේම. ඔව්. ඉතින් උන්වහන්සේ ඇයි මේ කතාව දැන් මතක් කරන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. අර පරණ පාර හොඳ වුණාට බඹලොවට විතරක් සීමා වුණු පාරයි තමන් වහන්සේ දැන් දේශනා කරන අලුත් විමුක්තියටම යන පාරයි අතර තියෙන වෙනස. ඒක පැහැදිලිවම පෙන්වන්න. එතකොට බඹලොව ඉපදෙන එකත් මදි කියන එකද? ඒක තුසස් තැනක් නේ. ඒ පාරේ තිබ්බ අඩුපාඩුව හරියටම මොකද්ද? හයි. මෙහෙමයි මකාදේව පිළිවෙතෙන් බඹලොව වගේ తాවකාලික සුගතියක් ලැබුවට සසරෙන් සම්පූර්ණයෙන්ම එතර වෙන්න අවශ්‍ය දේවල් ලැබුණේ නැහැ. ඒ කියන්නේ, ඒ කියන්නේ සසර ගැන කලකිරීම අර නිබ්බිදාව, තණ්හාව නැතිවීම විරාගය, දුක නැති කිරීම නිරෝධය. සිත සංසින්දෙන එක, උපසමය. ගැඹුරු අවබෝධය අභිඥා. සත්‍ය අවබෝධය සම්බෝධිය. අන්තිමට අර නිවන. ඒ එකකටවත් ඒ පාරෙන් යන්න බැරි වුණා. බෑ. මොකද ඒකට ප්‍රඥාව මුල් කරගත්ත විදර්ශනා භාවනාවක්. ඒක ඒ මාර්ගයේ තිබුණේ නෑ. හරි වැඩෙන් පැහැදිලිව. එතකොට බුදුහාමුදුරු දේශනා කරන අලුත් කල්යාණ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව්. ඊක කොහොමද අඩුව සම්පූර්ණ කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. මේ දෙක ප්‍රඥාව. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ ටික සීලය. ඔව්. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේක සමාධිය මේ අංග තුනම සීල සමාධි ප්‍රඥා තුනම සමබරව වඩනවා ඒක තමයි වෙනස විශේෂයෙන්ම අර සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම සම්මා සංකප්පය නිවැරදි කල්පනාව මේවලි ලෝකයේ ඇත්ත తත්වය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව ඒක අවබෝධ කරගන්නවා. ප්‍රඥාවෙන්. අන්න ඒ ප්‍රඥාවෙන් තමයි කෙලෙස් මුලින්ම උදුරලා දාලා අර කලින් කියපු නිබ්බිදා විරාගය නිරෝධය හරහා ගිහින් කෙලින්ම නිවන සාක්ෂාත් කරගන්න පාර කැපෙන්නේ. ඒ කියන්නේ මේක නිකම්ම හොඳ තැනක ඉපදීමක් නෙවෙයි. නෙවෙයි මේකේ ඉලක්කය පරම විමුක්තියමයි. සම්පූර්ණ නිදහස් වීම. එනම් බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමදුරන්ටයි ඒ හරහා අපිටත් දෙන අවවාදය තමයි අර කලාරජනක රජතුමා පරණ පාරේ අන්තිමේ වුණා වගේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම පුරුෂ වෙන්න එපා කියන එක නේද? හරියටම හරි. මේ මාර්ගය නොකඩවා පවත්වාගෙන යන්න කියන එක. ඉතින් මේ ඔක්කොගෙම අපිට තේරෙනවා හොඳ සම්ප්‍රදායක් වුණත් ඒකේ ඇත්ත ඉලක්කය සීමාව තේරුම් ගන්න එක කොච්චර වැදගත්ද කියලා. ඔව් ඒ වගේම විමුක්තිය දෙන නියම මාර්ගය අඳුනගෙන ඒක අනුගමනය කරන එකේ වටිනාකම. හරිම පැහැදිලි. අවසාන වශයෙන් පොඩක් හිතන්න දෙයක් තියෙනවා. හොඳ සම්ප්‍රදායක් පවත්වාගෙන යන්නේක හොඳයි ඒක වැදගත්. හැබැයි ඒ සම්ප්‍රදායේ අවසාන ඉලක්කය මොකක්ද කියලා බලන එක සමහර විටටත් වඩා වැදගත්. తాවකාලික සැනසීමක් දෙන පාරකුයි සදාකාලික විමුක්තියක් දෙන පාරකුයි අතර වෙනස අපි කොහොමද හරියටම අඳුනගන්නේ? ඒක තමයි ප්‍රශ්නය. ඒ විමුක්ති මාර්ගය ඒක නොනැසී ඉදිරියට ගෙනියන්න තියෙන වගකීම ඒක ඇත්තටම තියෙන්නේ කවුරු අතේද?